මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න මේ මොනවද ඔය හැටි කල්පනා කරන්නේ? ඈ? තාමත් නිින්ද යන්නේ නැද්ද? ඇහුණද මං ආපු ප්‍රශ්නේ? ඈ? දිගා මඩුල්ලට ඇරපු මුදියන්සේ ආපහු ආවා නේද? මොකද කීවේ? ඒ නඩුව ඉල්ල අස් කරගන්නවයි කීවද? අස් කරගන්නවා කීවද? ඌහු කියන්නේ ඔව් කියන එකද ඈ ඔව්ද මං එකක් කියන්නම් ගෙදර ඇත්තෝ ඔය මුදියා විශ්වාස කරාගෙන කරපු එක දෙයක්වත් හරි ගියේ නැතුව තියෙද්දි ඇයි ඔය වැඩේට ඉඩ දුන්නේ ඈ මතකද මුදියා ඔය කඩසාපුවලට කියලා අපෙන් ණයට ගත්තු සල්ලි අද වෙනකල්වත් ලැබුණේ නැති එක ඈ ඒ දීපු සල්ලි ගාන කොච්චරද කියලා මතකද? මේක හරියන්නේ නෑ. ඔය පොරොන්දුව කඩ කෙරුවා කියලා ඒ දිගා මඩුලේ මිනිහා නඩු දාලා මේ බූදලේ අල්ලගනී කියන බයෙහිඳ නේද නිින්ද යන්නේ නැත්තේ ඈ හ්ම් ඒ සැරේ හූම් කීවේ ඔය ඔව් කියන එකද හ්ම් බය වෙන්න කාරියන්නේ නෑ මේවා අපි ඉපදෙනකොට ගෙනාපු දේ නෙවෙයිනේ. මේ දේපොළ උනත් වැඩි හරියක් ඔහේ ගත්තේ හුඟක් අඩුවට නේද ඒ කාලේ. හ්ම්. පංගුවක් වයසක මිනිස්සු ඇඬුවා ඉඩම් විකුණලා යන ගමන්. ඉතින් මේවා සාධාරණ දේපොළ නෙවෙයි නේද? ඈ? ගියොත් ගියාදෙන් කියලා හිත හදාගෙන නිදා ගන්න උත්සාහ කරන්ට. හ්ම්. ඇහුණද? තේරුණාද? ඈ? තේරුණාද? ඒ කියන්නේ තේරෙන්නේ නෑ කියන එකද? ඈ? හ්ම්. අනේ ඇත්තට අපට මොනවා වුණාද කියලා හිතන්නවත් මට නම් බෑ. කවුරු හරි අතුරෙක් අපට කොඩි විනයක් ඕනියමක් කරලාද? ඈ? එහෙම වෙන්න පුළුවන් නේද? හ්ම්. පින් සිද්ධ වෙයි හූ හූ ගන්න නැතුව කතා කරලා කතා කරන්නකො දෙයනේ. මුදියා අර බෝතලයක දාලා බොන්ට දීපු ඒවා වුණාට පස්සේ නේද කතා කරන්න බැරුව ගියේ ඈ ඔය ඔය ඉති මේ අහන්ට ඇත්තෝ මේක සෙල්ලමක් නෙවෙයි හුමුංගා කතා කරලා කතා කරන්නේ නැති එක මම නම් ඔය මුදියා කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ. මස්සිනා මස්සිනා කියාගෙන ලං වෙලා ඉන්නේ මොකක් හරි ලොකු වින්නේ අයියා අපට කරන්ටයි. අනේ කියනවද? ඔව්ද? ඔව්. අන්න හරි. ඒ හින්දා ඔය මිනිහා වැඩි ලං කරගන්න එක නම් එච්චර හොඳ නෑ. ඒත් අපි මිනිහට ණයට දීලා තියෙන සල්ලි ගන්න බැරි වෙයි තරහා වුණොත්. මේක හරියට අර උණු හින්දා බොන්ටත් බෑ, කිරි හන්දා අහක දාන්නත් බෑ කීවා වාගේ වැඩක් නේද? හ්ම් හ්ම්. එහෙනම් පින් සිද්ධ වෙයි මට කියන්ට මුදියන්සේ දිගා මඩුල්ලේ අර තක්කඩි මනමාලයා මුණ ගැහුණයි කියලා කීවද කියලා? ඒ අලාභ ඉල්ලන නඩුව අහ කරගන්නවයි කීවලුද? හ්ම්ම්. මොනවා? නඩුව අහ කරගන්නේ නෑ කිව්වා? ඇයි හදෙයනේ කියනවක් ඔය කටහරලා? නඩුවේ ඉල්ලාස් කරගන්නවයි කීවද නැද්ද? තොම එක සැරයක් කිව්වොත් මේ මං ගියා ඈ. බොලා ලෝකියේ නෑ කිව්වලු හිංගලෙන් ඈ. මං කීවේ නෑ කියන එක නේද? <gasps> ඔන්න ඔය ටික කියව ගන්න බැරුව තමයි ඔය හුම් හුම් ගෑවේ. දැන් මොකද අපි කරන්නේ? මේ මිනිහායේ නඩුව ඉල්ලාස කරගන්න සල්ලි ඉල්ලනවලුද? හ්ම් ඔය ඔන්න ඔන්න ආයෙතර ගොළු බහට යනවා. හරි. ඒ මිනිහා ඉල්ලන ගාණක් අපි මේ දේපොළ වලින් පංගුවක් විකුණලා හරි දීලා දාමු. දවස් 7ක් ඇතුළත් සෙදිනු කෙරුවොත් හරි මම අපච්චි මට දෑවැද්දට දීපු වීදේ පෑලේ කුඹුර හෙටම විකුණලා ඒ කාර කොන්නේ මිනිහගෙන් බේරෙමු. සල්ලි විතරද මේ මිනිහා ඉල්ලන්නේ දවස් 7ක් ඇතුළතදී? සල්ලි නෙවෙයි ඉල්ලන්නේ හත් දොහක් යන්ට කලින්. ඒ කියන්නේ මේ ගේ පිල්ලනවාද? දෙමු දෙමු දෙමු මේක දැන් පරණ ගයක් නේ. අපේ තේවතත් ඉල්ලයිද ඈ ඕන්න බලනවා එදා ඒ බත්බුලත් කන්ට ගිහින් දෑවැද්ද දෙන්න කටදොන්ට ගිහින් ඔහේ කරගත්ත වැරද්දක හැටි. තව මොනවා ඉල්ලයිද ඒ රාස්තමන මාලයා? මුදියන්ස කීවේ නැද්ද ඒ ඉල්ලන දේවල් වල විස්තරය? කිව්වා කිව්වා කිව්වා. ඒ මුදියා ඒ ඉල්ලපු දේ කොලේක ලියාගෙන ඇවිත් මට පෙන්නවා ලොකෝ. හරි. හරි. ඒ අකා ඉල්ලන ඕනේ ඩොලර් බිල්ලක් දීලා හරි අපි මේකෙන් ගැලවෙමු අපේ ඇත්තෝ. මට ඕනේ ඔය ඇත්තා ලෙඩ නොවි බේරා ගන්න. තීරුණාද? සුමනා සුමනා මේ ආරච්චි මහත්තයාගේ අඩුක්කුව මේසෙට තියලා අපි යන් විසෝමෙන් කිමුණ ගහිලා මේ ආරංචිය කියලා එට. එපා එපා එපා. මේ ආරංචිය සුමනටව කියන්න එපා. හිත වෙනකොට ඒක මුළු මුවන් පැලැස්ස පුරාම ගිහින් අනිද්දා වෙනකොට පත්තරේටත් යයි. ඒයි සුමනා බොට ඇහුණද? මායි ලොකු මැනිකේ කතා වෙච්ච දේවල් වැරදිලාවත් අහගෙන හිටියානම් කටට යකඩ ඉප්පෙක් දාලා වහගනි. ඒ රහස් පිට කාටවත් යන්න නොදී තේරුණාද? ඊවොත් මං උඹව අරිනවා නීමුරේටම. තුමනා හිටියේ කුසිය ඇතුලේ. ඒ කෙල්ලෝ ඇහුණත් කාටවත් නොකියන කෙල්ලේ. කොයි එකටත් අපි මේක අපේ එකම කෙල්ලට බිසෝට කියන එක හොඳයි නේද? ඈ ඇයි ඔය ඔළුව හනන්නේ? කොහොමද හොඳක් වෙන්නේ තවත් නරක වෙනවා මිසක්කා. ඇයි එහෙම කියන්නේ? ඒ කාලකන්ණි මනමාලයට පොරොන්දු වෙච්ච දෑවැද්ද දුන්නෙත් නෑ, ඒ මගුල කෙරුණෙත් නෑ කියලා නේද ඔය කඩවුණු පොරොන්දුවට අලාභ ගෙවන්න කියලා නඩු මගට බහින්නේ. ඈ? හියාරංචි ඇහුවදා ඉඳලා නේද දැන් මාස කීයක්ද ඕනින්ද යන්නේ නැතුව දහදුක් විඳින්නේ? ඈ? ඔය ජීවිතේද ලොකු මේ දේපොළද ලොකු. මට ඕනේ ඔහිව බේරාගෙන ලෙඩ දුක නැතුව ජීවත් වෙනවා දකින්න. තේරුණාද මං කියන දේ? ඕ මණිකේ ඕ මට තේරෙනවා. ඒත් ඒකා ඉල්ලන්නේ මටවත් ලොකුටවත් දෙන්න පුළුවන් දෙයක්ද? දවස් 7ක් යන්න කලින් දෙන්න කියන්නේ ඈ? ඒ කියන්නේ තව මොනවා ඉල්ලනවා කියලාද? මට ඕනේ මුදියාගෙන් අහගන්න මේක. මේක මහ ලොකු විනාශයකට අපි ඇදලා දාන්න අට ඕන උගුරක්ද? ඈ? තව මොනවද ඌ ඉල්ලන්නේ දවස් හතක කාලෙකදී? ඒක ගැන එදා රෑ මට නිින්ද නැති වෙලාවේ තව ලොකු දෙයක් ගැන මුදියා කීවා. මට ඒක දැන් මතක නෑ ලොකු. ආ ආන්න සුමන අඩු කුල හැටි කිව්වා. ඊට කලින් ඕන නම් ඒ අලුත් මනමාලයට පෙන්නලා හිත දිනා ගන්නට හදාපු අර අලුත් පන්නේ නාන කාමරයට ගිහින් ඇඟපත හොදාගෙන කෑම කන්ට මං එනකල් හ්ම් යා යා යම් කොහේ කොහේ ගිහින් එනකල්ද ඈ මගේ එකම කෙල්ල බිසෝ මට එන්ට කීවා කීප සැරයක්ම නමුත් මං ගියේ නෑ ඔහෙ ගැර හූම් හූම් හූම් කියන සංඥා භාෂාවෙන්ද අන්දමන්ද වෙලා මං දැන් යනවා මහපච්චී මං කරගත්තු අමලියක හැටි ඔය දිගා මඩුල්ලේ කා ගැන මගුල් කපුවෝ මට කීවේ දෑවැද්ද සතයක්වත් ඉල්ලන්නේ නැති රත්තරන් කඳක් ඔය සුන්දරසේන කියලයි දැන් බැලින්නම් ඌ මගේ මහ බූදලේම අතට ගන්ට යනවා වගේයි ඒ දෑවැද්දට නෙවෙයි මං ඌට වෙච්ච පොරොන්දුව කඩ කෙරුවට ඉල්ලන අලාභ. ඒ සේරමත් දීලා හරි මගේ මේ නිින්ද යන්නේ නැති ලෙඩේ අඩු වෙයිද? මුදියා මට කියාපු හැටියට නම් ඒ වස්තුව සේරම දුන්නත් මදි. විසෝව දවස් හතක් ඇතුළස්සේදී හොර රහසෙම කස ආදි බැඳලා දුන්නේ නැත්නම් නඩු ආස් කරගන්නේ නැහැ කියලා ඌ දියුරුවලු. "හයි කන්දේ දෙයනේ, කඩෝර දෙයනේ, හතර වරන් සී වරන් දෙයනේ මේ අව නඩුව දිහා දිවැස්සලා ඌව මක බෑ නොකරන්නේ." මොන දේවල් මම දුන්නත් මගේ කෙල්ල බිසෝ කැමති වෙයිද ඒ තක්කඩියා එක්ක පෙළවහට යන්න බිසෝ දැනට මත් දන්නවා ඒ සුන්දර සේනයාගේ කැලැට්ටුව paludu වෙලා පල් වෙලා ඒ ගමේ මිනිස්සු මිනිහට හූ කියනවයි කියන එක මගේ ලොකුණන් කැමති අපේ දේපොළ සේරම හරියේ යකාට දීලා නිදහස් වෙන්න. නමුත් ඌ ඉල්ලන අන්තිම එක තමයි දවස් 7ක් ඇතුළත්ෙදී බිසෝව හොර රහසේම බන්දලා නොදුන්නොත් මේ වැඩේ සුනේ සුන් වෙලා නඩුමාරිගිට උසාවියන්ට වෙන එක නියමයි සහතිකයි ආයෙත් ඒකේ දෙකක් නැහැ කීවා මොදියා මොනවා මොනවා මොනවා මොනවද මුදියා අන්තිමට කීවයි කිව්වේ මට යන්තම් ඒ හරිය ඇහුනේ මේ දොර වහලා තිබ්බහන්දා. මොනව නොදුන්නොද මේ වැඩේ සුනේ සුන් වෙලා නඩුමාරිගෙට උසාවියන්ට වෙන එක නියමයි සාතිකයි කීවේ? ඈ? ඒ කියන්නේ මුදියතේ මනමාලයා තර්ජනය කෙරුවද? ඈ? මේ ඔහොන්ට gedara ඇත්තෝ මට දැනගන්න ඕනේ දිගා මඩුල්ලේ ඒ හොර මනමාලයා අන්තිමට ඉල්ලන්නේ මොනවද කියලා. ඒක ගැන අපි පස්සේ කතා කරමු. නෑ නෑ නෑ. ඒ ගැන තමයි මට එහෙම දැනගන්න ඕනේ බිසෝ මුණ ගැහෙන්න කලින්. අනේ පින් සිද්ද වෙයි මට ඒ හරිය කියන්න. නැත්තම් මං ගිහින් බිසෝ මෙහාට එවන්නද? එපා එපා එපා. බිසෝට මේ විත්‍යක් සටහනක් කොහෙත්ම කියන්න එපා ලොකු. මේක දැන් මේ කීගාල ආරච්චිල කටවරන්දගෙන කරගත්තු අමලියක්. අකරතැබ්බයක්. මහා හෙන ගෙඩියක්. නමුත් මංවත් දැනගත්තම නරකද? ඒ නඩු දාලා ආලාභ ඉල්ලන්ට යන්න බෑනගේ අන්තිම ඉල්ලීම මොකද්ද කියලා ඈ? හ්ම්. ඔන් අහන්නේ මොනවද ඒ තක්කඩියගේ අන්තිම ඉල්ලීම කියලා? සල්ලිද? හ්ම් හ්ම්. ඒ කියන්නේ සල්ලි නෙවෙයි. එහෙනම් අපේ තියෙන රන් රිදී මුතුමැණික්ද? හ්ම් හ්ම් හ්ම්. අපේ තියෙන ඒ කොට මට ඉදමුත් නෙවෙයි නං. මේ පරණ වලව්වයි කියන ගේත් නෙවෙයි නං. රන් රිදී මුතු මැණිකුත් නෙවෙයි නං. සල්ලිත් නෙවෙයි නං. මොනවද මොනවද ඒ අපාබිල්ලට ඉල්ලන්නේ? දවස් හතක් ඇතුළත සිටි. මේ අහන්ට ගෙදර ඇත්තෝ ඒ මිනිහා ඒ ඒ ඔහෙගේ හිතගත්ත දිගා මඩුල්ලේ හොඳ මනමාල බෑලා අලාභේ ඉල්ලා දාන්ට යන නඩුවේ අන්තිම ඉල්ලීම ගැන මට දැනගන්න ඕනේ. හිතේ ඉල්ලීම දවස් හතක් යන්ට කලින් ඉෂ්ට කරන්නත් ඕනලු. මං අහන්නේ මොකද්ද? මොකද්ද යකා ඉල්ලන අන්තිම ඉල්ලීම? දවස් හතක් යන්ට කලින් මොකද මුදියන්ස කිව්වේ? විසෝව සුන්දර සේනයට කසාදි බැඳලා නොදුන්නොත් වැඩේ සුනේ සුන් වෙලා නඩු මාර්ගයට යන්න වෙනවා නියමයි සහතිකයි ආයෙත් ඒකේ දෙක තුනක් නෑ කිව්වලු දැන් රෑබෝ වෙලා තියෙද්දි නාමල් තාමත් ගෙදර ආවේ නෑ. වේතසීය ලෙඩෙක් බලන්න ඈත ගමකට යනවා කිව්වොත් කොයි වෙලාවෙයිද දන්නේ නෑ. මම මේ ස්තූපයේ තියෙන වැල් කැඩිච්ච පරණ හාන්සිකුට විඳගෙන බටහිර ආකාශය දිහා බලාගෙන හූල්ලනවා. මෙහෙම ඉන්නකොට මට නොයෙකුත් සිතුවිලි පහළ වෙනවා. මට හිතෙනවා මං දිග ගමනක් යන්න ගිහින් අතරමඟුණාද නැත්තම් මගේ හතුරුයි කියලා මට හිතනේ උන්ට මම මුලා වුණාද කියලා. ඔන්න ඔය හැඟීම් මගේ හිතට වද දෙනකොට අර ගජමන් නෝනා හිතුවා වගේ හිතුවිලි මගේ ඔළුවේ පොර කනවා. මන් දන්නවා. නාමල්ගේ මගේ ප්‍රේම බැඳීමට දැන් අවුරුදු ගාණක් ගත උනායි කියලා. ඒත් කෝ ඒකේ අරමුණ ඉෂ්ට වුණාද? එක පැත්තකින් හරියනකොට තව පැත්තකින් හරස් කපනවා. ඒක හරියනකොට තවත් පැත්තකින් හරස් කපනවා. ඒ හරස් කැපිල්ලෙනකොට මට හිතෙනවා කවි ලියන්න. හැබැයි කාව්‍ය භාෂණ බොහෝම ගැඹුරුයි. වැරදි විදිහට ලියුවොත් කිව්වොත් ඒවා කුකවි. එහෙම කුකවිලියන්ට මං කැමති නෑ. ඒත් මට හොඳ කවිලියට දන්නෙත් නෑ. කවි ලියනකොට කියනකොට තමන්ගේ හිතට තදින් කාවැදුණු මාතෘකාවක් තමයිලු තෝරගන්න හොඳ. ඒ මොකද මගේ හිතට කාවැදී තියෙන මාතෘකාව? එකක් තමයි නාමයේගේ ඉස්කෝලේ උගන්වන අර ලස්සන ගුරුවරිය. එයාව තෝරගෙද මට පිටුපායිද කියන සැකේ. අන්දාරි. මට වඩාරු ඇති අඟනුන් බොහොම ඇති ඔබ දකිනා විටදී ඒ ආය වශී වෙති කන් කළු විහිරි වදනින් බස් දොඩනු ඇති දිලිසෙන හැමදේම රත්රන් නොවේනු ඇති මාදෙන් රුව නැතත් හිත රිදවන්න එපා ඒ සැපිනියන් ඇසුරට ලං වෙන්න එපා මා මෙපමණ කලක් බැඳී පෙම නසනු එපා ඔබ නැති වුණොත් මට මේ ජීවිතය එපා <laughs> අනේ අපෝයි සිද්ධ වෙන්න යන දේක හැටි. හොර පූසෙක් වගේ කිසිම සද්දයක් නොකර ඇවිත් අහගෙන හිටියා නේද? මං කියපු දේ සේරම. මේ නෑ කියන්න එපා. අහගෙන හිටියා නේද? කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති ධීමතාම්. මොකද මොකද? කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති දීමනා දීමතා මේ දීමතා මොකදනේ බුද්ධිමත් උදවිය කාව්‍ය ශාස්ත්‍ර වාගේ ගැඹුරු විෂයන් විනෝදය සඳහා භාවිතා කරනවා කියන එකයි. <laughs> ඒ අනුව හිතනකොට මේ ඉන්න බිසෝ මැනිකෙත් ඒ ගණේ කෙනෙක් වෙන්න යන්නේ නේද? <laughs> මේ ඔయిత වඩා නරකද ඉස්කෝලේදී අර අනික් උදවිය ඇසුරෙන් තමන් වින්දනය කරන දෙයින් ස්වල්පයක් හරි මටත් කියා දෙන එක. අපෝ ඒක සුළු දෙයක්. හොඳයි මොනවද දැනගන්න ඕනේ? එක දෙයක් නෙවෙයි මට දැනගන්න ඕනේ. මහා ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේ හදවත ඇතුලේ තද බද වෙලා. එයින් එකක් ගන්න එළියට බලන්න. හරි. ඇයි අර දුරුකේ ගොල්ලේ කුසුම් ලතා හැමදාම වයිවාරන්න අලංකාර ඇඳුම් ඇඳගෙන ලස්සන ආභරණ වලින් සැරසිලා පන්තියට ඇවිත් බොහොම මිහිරි හඬින් උගන්න සතරේ ඔයාගේ පන්තිය දිහාම බලාගෙන ඉන්නේ <laughs> මම බලාගෙන ඉන්නේ මුකුළු මූණේ ඉරියව් දිහා <laughs> මේ ඔය ප්‍රශ්න සේරම අහන්න වටින්නේ මගෙන් නෙවෙයි ඒ කුසුමගෙන් බිසෝ ආහා කුසුම කියවනේ ඒ කියන්නේ දැන් අර මිසිස් දුරුකේ ගොල්ල කියන නමවත් නොකියා කුසුම කියලාද කතා කරන්නේ ඇයි හොඳ නැද්ද කුසුම කියන නම චෝ කවුද කියන්නේ ඒ කුසුම නරකයි කියලා එතකොට ඒ තැනැත්ති Tamanට නාමල් කියලාද කතා කරන්නේ මේ එක තැන වැඩ කරන උදවිය අපි කවුරුත් වාසගමට තැන දෙන්නේ ලියවිල්ලකට නැත්නම් සභාවක කතා කරනකොට. දැන් බිසෝට බිසෝ නොකිය කටුපුල්ලේ ගෙදර බිසෝ මෙනික කියලාද මේ අනික් උදේ කතා කරන්නේ. අපෝ අපෝ මේ ඒ කටුපුල්ලේ කෑල්ල මිනිස්සු දන්නෙත් නෑ. <laughs> මට හැමෝම කතා කරන්නේ බිසෝ බිසෝ කියලා. අන්න ඒ වගේ තමයි අර දුනුකේ ගොල්ලේ කුසුම හිතන්නේ. ආ ඔය කියන්නේ ඒ කුසුම හිතන හැටි මේ නාමෙල් උඩ ගෙදර ගුරුවරයා දන්නවා. ඇයි කල්පනා කරන්නේ? නෑ මං එහෙම මුකුත් කල්පනා කරන්නේ මේකේ අලි බොරුවක්. ඔයාමයි මට කිව්වේ මනුස්සයා කියන සතා නිින්ද නැති හැම වෙලාවෙම මොනවා හරි කල්පනා කරනවමයි කියලා. හැබැයි ඒකම කිව්වා සිහිය විකල් වෙලා හරි සිහි කල්පනාව නැති වුණාම හරි ඒ කල්පනාව හරි හරි හරි මං කීව තමයි. ඉතින් එහෙමනම් දැන් මොහොතකට කලින් මොනවද ඔයා කල්පනා කරේ? හා කොතනදද ඒ? ඒ අර මං ඇහුවා නේද අර ඒ කුසුම හිතන හැටිත් මේ නාමල් උඩගෙදර ගුරුවරයා දන්නවා කියලා. අන්නේ එතකොට තමයි කල්පනාවක අතරමං වෙලා උඩ බලාගෙන නිසල වුණේ. මං අහන්නේ අන්නේ නිසල වෙලාවේ මොනවද කල්පනා කරුවේ කියලායි. උත්තර දෙන්න බැරුව හිර වෙලා ඉන්නව නේද? නැත්තම් ඇත්ත වසන් කරන්න බැරුව කල්පනා කරනවද? හොඳයි බොරුද? ඇත්ත. මං කල්පනා කරුවා තමයි. ආන්නේ කල්පනා කරුවේ අර දුනුකේ ගොල්ලේ කුසුමා නැමැති ලලනාවගේ සම්බන්ධයක් ගැන නිකන් මේ හිත අන්දමන්ද වෙලා නේද? උඩ බලාගෙන හිටියේ. හ්ම්. බිසෝඩ තියෙනවනේ මේ අනුන්ගේ හිත ඇතුලේ තියෙන හැඟීම් කියන පරචිත්ත විඥානනය කියන අසද්දුෂ බුද්ධිය. <laughs> ඒ තාමත් කිව්වේ නෑනේ. මොකද්ද කල්පනා කරුවේ කියලා. මට ඕනේ අන්න ඒක දැනගන්නයි. මොනවද උඩ බලාගෙන මොහොතක් කල්පනා කරුවේ නාමෙල්සර්? හරි. මං කල්පනා කෙරුවේ විවාහය කියන බන්ධනයට අත්සන් කරන්නට පෙර මේ ආකාර තමන්ගේ පෙම්වතාගේ සිතුම් පැතුම් සේරම හාරා උස්සනවා නම් ඒ විවාහ ගිවිසුමට අත්සන් ගැහුවට පස්සේ කොච්චර දුරට ඒ හාරා ඇවිසින් කරයිද කියලා. <laughs> අනේ නෑ නාමල්. මට සමාවෙන්න. නිකන් විහිළුවටයි ඒ දුරුකේ ගොල්ලේ කුසුමා ගුරුවරිය ගැන කීවේ. තේරුණාද? මට සමා වෙනවා කියන්න. ඔව් කියන්නකො. ඔව්ද නැද්ද? ඔව්ද නැද්ද? අපච්චි අම්මා එනවා. ඔයා යන්න කේතුට. මං ගිහ කේතු අරින්න. හෝ හෝ හෝ වෛරා හෝ හෝ. මේ ලොකු විද මාමා ඉන්නවද කියලා ටිකක් ඉස්සිලා බලන්න. මං දැක්ක කවුද කෙනෙක් ගේ ඇතුළට රිංගනවා වගේ. මේ බලන්ට කලින් ඇයි අපි දැන් මේ හදිසිය කඩාගෙන මිනගෙන මෙහාට ආවේ කියලා මට කිව්වේ නෑ නේද? ආ අර අර ජනිස් විද්දට උඩින් ඔලු ගෙඩියක් පේනවා නේද? අර අර අර අර කොහෙද ඉතින් ඒකටත් උස තියෙන්න එපාය. කවුද? කවුද? නාමෙලාද? ආ නාමෙලා තමයි. මේ අපි යමු දැන් ගෙදර. එද මාමා ඉන්නවා නම් ওই බලු කුක්ක බුරනකොටම එළියට එනවා. හරවන්ට ওই බක්කිය. අපි යමු ගෙදර. යමු. අද මුවන් පැලසේ රංගපෑම් විජේරත්න වරකාගොඩ රම්‍යා වනිගසේකර රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරී මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලැස්ස නිෂ්පාදනය කළේ නන්දා ජයමාන